ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ බියගම කොට්ටොන්න කල්යාණී මාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට සමන්තා චක්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 සම්බුද්ධා සම්ම දඤ්ඤාය තරන්ති විසමේ සමන්ති වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි බෞද්ධයා රූපවාහිනිය මගින් විකාශනය කරනු ලබන මෙම සද්ධර්ම දේශනාවෙහි අද දායකත්වය දරමින් මහානීය වූ අග්‍රගණ්‍ය වූ ධර්ම දානමය පින් සිදු කරගනු ලබන්නේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික විමර්ශන කළමනාකරු රූබන් වික්‍රමාරච්චි මෙතිතුමන් ප්‍රියශීලී වික්‍රමාරච්චි මැතිනිය ශ්‍රියා වික්‍රමාරච්චි මැතිනිය වයලට් වික්‍රමාරච්චි මැතිනිය අශෝකා වික්‍රමාරච්චි මැතිනිය අයිවන් වික්‍රමාරච්චි මැතිතුමන්ද ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ද පවුල් වලට සම්බන්ධ දූ දරුවන් ඇතුළු සියලු ඥාති හිත මිතුරන් විසිනුයි ඒ සදහැතියන් බොහෝම සද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන සම්බුද්ධ ශාසනයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන මේ බෞද්ධයා මාධ්‍ය ජාලයටත් බොහොම හිතයිසීව කටයුතු කරන සදැහැති පිරිසක් බව පුණ්‍යානුමෝදනා පූර්වකව සඳහන් කළ යුතුය. ඊළඟට අද ධර්ම දේශනාව අද ධර්ම දේශනාව සඳහා මම තෝරාගත්තේ සංයුත්ත නිකායේ සඳහන් වෙන අපපටි විදිත කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. බොහෝම පුංචි දේශනාවක්. දෙවි කෙනෙක් අසූ ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුරක්. ඇත්තටම දෙවිවරු කිව්වහම අපිට බොහෝ විට දෙවියන් හඳුනා ගන්නට ලැබෙන්නේ දෙවියන්ගේ ස්වභාවය චිත්‍රවලින් ඒ වගේම දෙවියන්ගේ ප්‍රතිමා ආදියෙන් නමුත් දෙවියන්ගේ ශරීර ප්‍රමාණ ඊට වඩා හාත්පසින්ම වෙනස් බුදුරජාණන් වහන්සේම කියනවා තිගා උතෝ අත්ත භාවා කියලා දෙවි කෙනෙක්ගේ ශරීරය ගව් තුනක් විශාල ආත්ම භාවයකි කියලා ගව්වක් කිව්වේ සැතපුම් හතරක්. ඒ කියන්නේ සැතපුම් 12ක් පමණ උස විශාල ශරීරයක්. ඇත්තටම දෙවියන්ට විතරක් නෙමෙයි. නිරයේ ඉන්න සත්වයන්ගේ ශරීරත් ඒ වගේ ගව් ගණන් විශාලයි. පෙරේතාත්මවල සිටින සත්වයන්ගේ ශරීරත් එහෙමයි. අසුරයන්ගේ ශරීරත් එහෙමයි. මිනිසුන් සහ තිරිසන් සතුන් විතරයි කුඩා ප්‍රමාණයේ ශරීර දරන්නේ මිනිස් ලෝකයයි තිරිසන් ලෝකයයි කෙසේ නමුත් ඔය දෙවි කෙනෙක් මිනිස් ලොවට එහෙම එනකොට දේශනා කළා තියෙනවා මිනිස් ප්‍රමාණයට ශරීරයක් මවාගෙන මිනිස් ලෝකයට එන්නේ නැත්තම් මිනිස්සෙකුට දැක ගන්නවත් බෑ මිනිස් ලොවට දෙවරු ලේසියෙන් පැමිණෙන්නේ නැහැ සදෙව් ලෝකවාසී දෙවියන්ට මිනිසුන්ගේ ගඳ ඊටාම පිළිකුලයි. යොදුන් 16ක් දුරට තරම් මිනිසුන්ගේ ගඳ දැනෙනවා. ඉතින් ඒ නිසා වුන් මිනිසුන් ළඟට පැමිණෙන්නේ නැහැ. මිනිසුන් ළඟට ආවොත් වෙන්නේ බොහෝම සීලවන්ත, ගුණවන්ත උතුමන් සමීපයට විතරයි ගුණවත් භාවයට ගෞරවයක් විදිහට කෙසේ නමුත් දෙවි කෙනෙක් තව දිව්‍ය පිරිසක් සමග ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන් දෙව්ලොවදී සකස් කරගෙන ආපු ප්‍රශ්නයක් ගාථාවකින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. දෙවිවරු දෙව්ලොවදී මේ ගාථා බන්ධනය කරගන්නවලු. ප්‍රශ්න අහන්න. ගාථාව සකස් කරගන්නවා. බලමු මේ ප්‍රශ්නය යේසං ධම්මා අපපටි විදිතා පරවාදේසු නීයරේ සුත්තා තේන පබුච්ඡන්ති කාලෝ තේසං පබුජ්ජිතුං මේ දෙවි කෙනා අහපු ප්‍රශ්නය ඒකේ පිළිතුර ඒකේ තේරුම තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් දෙවි කෙනෙක් හරි මිනිස්සෙක් හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත නැති හන්දා පරවාදේසුනීයරේ පරවාද කියලා කිව්වේ දෙසට මිත්‍යා දෘෂ්ටි වලට ඒ වගේම අන්‍ය ආගම් වලට අන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත නැති හන්දා තමයි සත්වයන් මිත්‍යා දෘෂ්ටි වලට යන්නේ. ඒ වගේම අන්‍යාගම් වලට යන්නේ කියලා බුදුර මේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ දෙවි කෙනාම කියනවා සුත්තා තේ නප්පබුජ්ජන්ති <coughs> බුදුරජාණන් වහන්සේ පිරිස නිදාගෙන ඉන්න පිරිසක් වගේ. නිදාගෙන ඉන්න පිරිසක් වගේ කියලා කිව්වේ මේ දෙවි කෙනා හිතන විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැත්නම් <coughs> ඒ අය සංසාර ගමනේ නිදාගෙන යන්නේ නිදාගෙනයි සිටින්නේ ඊට පස්සේ කාලෝ තේසං පබුජ්ජිතුං ඒ නිදාගෙන ඉන්න අයට අවදි වීමට මේ කාලයයි දිව්‍ය පුත්‍රයා කියනවා මේ ලෝකේ දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ වගේම උන්වහන්සේ මුලමැද අග යහපත් තුන ධර්මය දේශනා කරනවා ශ්‍රාවක සංඝ පිරිසත් යහපත් මාර්ගයෙහි ගමන් කරනවා ඉතින් තෙරුවන් පහළ වෙච්ච මේ වෙලාවේ <coughs> අර සංසාරේ ධර්මාවබෝධය නැතුව නිදාගෙන ඉන්න සත්වයන්ට අවදි වෙන්න සුදුසුම කාලයයි කියලා <coughs> මේ දිව්‍ය පුත්‍රය ප්‍රකාශ කළා. බලන්න කොච්චර ලස්සන ගාතාවක්ද කියලා. ඒ වගේම දිව්‍ය පුත්‍රයාගේ අවබෝධය දිව්‍ය පුත්‍රයා හිතන හැටි <coughs> බොහොම ලස්සනයි. ඉතින් බුදුරජාණන් වහන්සේත් දිව්‍ය පුත්‍රයාට පිළිතුරු දුන්නා. උන්වහන්සේ වදාලා යේසං ධම්මා සුප්පටි විදිතා පරවාදේසු නනීයරේ යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කරගත්තනම් චතුරාර්ය සත්‍ය හොඳින් අවබෝධ කරගත්තනම් පරවාදේසු නනීයරේ අර මිත්‍යා දෘෂ්ටිවලට වෙනාගම් වලට ගමන් කරන්නේ නැහැ. එයාගම් වැළඳගන්නේ නැහැ. එයාගම් අදහන්නේ නැහැ. සම්බුද්ධා සම්මදඤ්ඤාය සම්බුදු වරයෝ මනාකොට අවබෝධ කරගෙන මෙතන සම්බුදු වරයෝ කියලා කිව්වහම ලෞතර බුදුරජාණන් වහන්සේලා විතරක් නෙමෙයි. මේ ගාථාවේ සම්බුදුවරයෝ කිව්වහම බුදුවරු හතර නමක් ගැන විස්තර කරලා දෙනවා. ඒ තමයි ਸਰවඥ බුද්ධ. ਸਰවඥ බුද්ධ කියන්නේ සියල්ලම අවබෝධ කරගත් බුදුවරු. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා ලොව ඇති සියල්ල අවබෝධ කරගත් අය. ඊළඟට පච්චේක බුද්ධ. පච්චේක බුද්ධ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. ඔය පසේ බුදුරජාණන් වහන්සේලා කියලා සිංහලෙන් කිව්වට ඒක ඇත්තට තේරෙන්නේ නැහැ ඇත්තටම. මොකද්ද කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ? මේ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ තනියම අවබෝධ කළා කියන එකයි මේ පසේ බුද්ධ කියන වචනේ තේරුම. පාලියෙන් කියන්නේ පච්චේක බුද්ධ. තනි තනියම අවබෝධ කරන ලද. ඒ කියන්නේ බුද්ධ ශාසනවල හොඳට සමත විදර්ශනා භාවනා පුරුදු කරගත් අය ඒ බුද්ධෝත්පාද කාලේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් බුද්ධ ශාසනය ඉවර වුණාට පස්සේ ඒ ඒ අය මිනිස් ලෝකේ උපදිනවා. <coughs> මිනිස් ලෝකේ ඉපදුනාට පස්සේ සමහර අවස්ථාවලදී ඔවුන්ට කුංචි කාරණාවක් මුල් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා. ඒ අවබෝධ වීම සමගම රහත් ඵලය ලැබෙනවා. <coughs> එයාට තමයි පසේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ. මම උදාහරණයක් පැහැදිලි කරලා දෙන්නම් ධර්මය තුලම තියෙන <clears throat> අතීතයේ බරණැස් නුවර රජ කෙනෙක් රාජ ස්ත්‍රීන් සමග උද්‍යානයට ගියා. රජතුමා එක රාජ කන්‍යාවකගේ උකුල මත සිරස තබාගෙන නින්දට වැටිලා ඉන්නවා. හාන්සි වෙලා සිටිනවා. ඒ උද්‍යානයේ හිටිය වෙන කාන්තාවක් ඇවිල්ලා. ඒ කාන්තාව අද්දකේ වලලු ගොඩක් දාලා. ඉතින් මේ කාන්තාවත් බොහොම ලස්සනයි. එතුමිය කල්පනා කළා රජතුමාගේ සිත පහදවා ගන්න ඕනේ. රජතුමාව සතුටු කරවන්න ඕනේ. සිත් ගන්න ඕනේ රජතුමාගේ. එහෙම කල්පනා කළ රජතුමාව කැමැති කරවා ගන්න අදහසින් ඊට පස්සේ ලාභ සත්කාර ලබා ගන්න පුළුවන් හන්දා අර අද්දකේ තියෙන වලලු වෙලාවකට අද්දක ඔසවනවා ඊට පස්සේ අද්දක පහලට දානවා අර වලලු ලස්සනට ඉහළ පහළ යන්න සලස්වනවා රජතුමාට පේන්න ඉතින් රජතුමාට මේ වලලු ගැටෙන හඬත් එක්ක වැටහෙන්න ගත්ත අතීත සංසාරේ විදර්ශනා වඩලා තියෙන හැටි මේ ශබ්දය මොහොතක් මොහොතක් ගානේ ඇති වෙලා පැවතිලා නැති වෙනවා සෑම සෙනෙකම. ඒකට හිත යොමු වුණා. ඒක බොහෝම ගැඹුරට ගිහිල්ලා ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා 이르දි බල සහිත රහතන් වහන්සේ කෙනෙක් වුණා. ඊට පස්සේ රජතුමාගේ අර ගිහි වෙස්ය නැති වුණා. පැවිදි වෙස්ය ලැබුණ 이르දි බලයෙන්. පසේ බුද්ධත්වයටපත් වුණා. අන්න ඒ විදිහට ඊට පස්සේ පසේ බුද්ධත්වයට පත් වෙලා ආකාසින්ම හිමාලෙ පිහිටි ගන්ධමාදන කියන පර්වතයට වැඩම කළා. ඒ වගේ සුළු දෙයක් කරමුණු කරගෙන ත්‍රිලක්ෂණය වැටහිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන අය තමයි පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ. ඒ පච්චේක බුද්ධ පසේ බුද්ධ කියන වචනේ තේරුම තනි තනියම අවබෝධ කළ කෙනා කියන එකයි. ඊළඟ බුදුරජාණන් ඊළඟ බුදුරජාණන් වහන්සේ තමයි අරහන්ත බුද්ධ කියලා කියනවා. තුන්වෙනි කොටස අරහන්ත බුද්ධ. අරහන්ත බුද්ධ කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේලා. අරහන්ත කියන වචනේම තේරුම අරිහත් ඵලයටපත් වෙච්ච කියන එකනේ. රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා බුද්ධ බුද්ධ කියන්නේ අවබෝධ කරගත් අය. ඊළඟට මං කියවනේ බුදුවරු හතර නමක් ගැන සඳහන් වෙනවා මේ ගාථාවේ කියලා. හතරවෙනි කොටස තමයි සුත බුද්ධ කියලා කියන්නේ. සුත බුද්ධ. සුත බුද්ධ කියන්නේ රහතන් වහන්සේලා එහෙම නෙවෙයි. සුත කියන වචනේ තේරුම ඇසීම කියන එකයි. සමහර අය ඉන්නවා මාර්ගඵල ලබලා වෙන්න පුළුවන් මාර්ගඵල ලබලා නැති වෙන්න පුළුවන් ඒ වුණාට අහලා අවබෝධ කරගෙන තියෙනවා චතුරාර්ය සත්‍ය ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය හොඳට තේරුම් අරගෙන හැබැයි කෙලෙස් නැති වෙලා නැහැ කෙලෙස් තියෙනවා ඒ වුණාට ධර්ම ශ්‍රවණය කරලා චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන ඔය සුත කියන වචනය බුදුදහමේ බොහෝම ලස්සනට පැහැදිලි කරන එකක්. ඒ වචනය ඉගෙන ගන්න එකත් වටිනවා. මොකද අපි සරුවක්ඥ බුද්ධ කියන කොටසට අයිති වෙන්නේ නැහැ. ඒ වගේම අපි පච්චේක බුද්ධ පසේ බුදුරජාන් වහන්සේලා කියන කොටසට අයිතිත් නැහැ. අරහන්ත බුද්ධ අපි තාම කෙලෙස් නැති කරලා නැති හන්දා ඒ තුන්වෙනි කොටසට අයිති වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ඒ තුන්වෙනි කොටසට අයිති වෙනකන් සුත බුද්ධ විදිහට ජීවත් වෙන්න. සුත බුද්ධ කියන්නේ අහලා හොඳට තේරුම් ගන්නව චතුරාර්ය සත්‍ය. ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා සුත කියන වචනය තේරුම් ගන්න එක ගොඩක් වටිනවා. සුත කියලා කියන්නේ අහනවා විතරක්ම නෙමෙයි. පළවෙනි කාරණාව හොඳට චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇසීම හෝ කියවීම. මේ කියවනවා කියන්නේ අහනවා කියන එකේම තවත් කොටසක් නේ. අහනවා කිව්වහම කනින් අහලා ඒක හිතට ගන්නවා. කියවනවා කිව්වහම අපි ඇහෙන් බලලා ඒත් ඒක තේරුම් ගන්නවා. ඉතින් ඇසීම හෝ කියවීම ඒකට අපිට කියන්න පුළුවන් බහුසුතෝ කියලා. බහුසුතෝ කියන්නේ බොහෝ කොට අහනවා බොහෝ කොට කියවනවා. කියවලා තේරුම් ගන්නවා. ඉතින් ඇහුවට කියවුවටම මදි. ඒ අසන කියවන දේවල් මේ චතුරාර්ය සත්‍ය ආදී ගැඹුරු ධර්මයේ පිළිබඳව දරා ගන්න ඕනේ. සුත ධරෝ අසන ලදදය දරා ගන්නවා දරා ගන්නවා කියුවේ මතකේ තියා ගැනීමට අර ගැඹුරු දේවල් අහලා ඒ දේ හොඳට මතකයේ තබා ගන්නට ඕනේ මතකේ තබා ගත්තටත් මදි ඊළඟට වචනයෙන් පුරුදු කරන්නට ඕනේ වචසා ಪರಿචිතා ඒ කියන්නේ අපිට ඒ දේ කියන්නත් පුළුවන් වෙන්න ඕනි මතක තියාගන්න ලද දෙය. අපි හිතමු අපි කේලමකට සවන් දෙනවා. බලන්න කේලමක් <coughs> හරියට ඇහුවා වෙන්නේ ඒක අහලා තියෙන්නත් ඕනි මතකෙ තියෙන්නත් ඕනි <coughs> කියන්න පුළුවන් වෙන්නත් ඕනි. එහෙම නැත්නම් ඒ කේලම හරියට අහලා නැහැ. ඕනිම වයසක කෙනෙකුට කේලමක් ඇහුවොත් එහෙම අහලක් තියෙනවා මතකෙත් තියෙනවා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වයසට ගියාට මතක ශක්තියේ අඩුවක් නැත කියන එකනේ. නැත්තම් කේලම් මතකෙ හිටින්න විදිහක් නැහැ. වැන්නහම මතකෙ හිටින්න විදිහක් නැහැ. සලකන්නේ නැති ළමයිව මතකෙ හිටින්න විදිහක් නැහැ. වෙනස්කම් කිරීම මතක හිටින්න විදිහක් නැහැ. කොන් කිරීම මතක හිටින්න විදිහක් නැහැ. ඒ කියන්නේ මතකයේ අඩුවක් නැහැ. හැබැයි අර ඒ දේවල් වලට තියෙන අවධානය ධර්මයට නැතිකම නිසා තමයි මතකෙ හිටින්නේ නැත්තේ. මොකද මතකය කියන එක ඇති වෙන්නේ අවධානය මතයි. හොඳ අවධානයෙන් ඕනෑම දෙයක් අහනවා නම් අනිවාර්යෙන් මේ දෙය මතකෙ හිටිනවා. මතකෙ හිටින් නැත්තම් කෙනෙකුට එයාට අමතක වෙන්න ඕන උදේ කෑවේ මොනවද? මට බැන්නේ කවුද? මට සලකන්නේ කවුද? මට වෙනස්කම් කරන්නේ කවුද? මගේ පුතා කවුද? දුව කවුද? මහත්තයාගේ නම මොකද්ද? නෝනාගේ නම මොකද්ද? ඔය ඔක්කොම අමතක වෙන්න ඕනි මතක හිටින් නැත්තම් කෙනෙකුට. ඉතින් යම් පමණකට හැම කෙනෙකුටම මතක හිටිනවා එක විදිහටම හැමෝටම මතක හිටින්නේ නැහැ. ඒකට අර පුණ්‍ය ශක්තියත් ගොඩක් බලපානවනේ <coughs> මතකය කියන එකට කෙසේ නමුත් දැන් ඇහුවනම් හරියට ওই කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕනේ අහලා තියෙන්නත් ඕනි මතකේ තියෙන්නත් ඕනි කියන්න පුළුවන් වෙන්නත් ඕනි ඒකට තමයි පාලයෙන් කිය සුතා දතා වචසා ಪರಿචිතා ධර්මය නම් එතනින් විතරක් නැවතිලා බෑ ඊළඟට දේශනා කළා මනසානුපෙක්කිතා මේ ගැඹුරු ධර්මය අහලා ඒක මනසානුපෙක්කිතා මේ මනසානුපෙක්කිතා කියන වචනය බොහෝම ලස්සනට සරල පාලි භාෂාවකින් කියලා තියෙනවා. ඒ තමයි චිත්තේන ඕලෝකිතා කියලා. ඒක තේරුම සිතින් බලනවා කියන එකයි. ඒ කියන්නේ අහලා මතක තියාගෙන ඉගෙනගෙන ඉන්න දේ සිතින් බලනවා. ඇසූ විදිහට මතකේ සබාගත්ත විදිහට වචනයෙන් පුරුදු කළ විදිහට සිතින් බලනවා කියන්නේ සිහි කරනවා. මෙනෙහි කරනවා, මනසිකාර කරනවා. අන්නේම සිතින් නැවත නැවත සිතින් බලන් බලන් මේ ගැඹුරු දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ගැඹුරු දේවල් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඊළඟ ප්‍රතිඵලය ලැබෙනවා. ඊළඟ ප්‍රතිඵලය තමයි ditthiya suppati viddha. ditthiya කියලා කිව්වේ ප්‍රඥාවෙන්. suppati viddha කියලා කියන්නේ <coughs> හොඳට අවබෝධ කරගන්නවා. මොකද්ද මේ හොඳට අවබෝධ කරගන්නවා කියුවේ? <coughs> මේ මෙනෙහි කරන දේවල් වල අර්ථ තේරුම් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ අහනකොටම අපිට යම් මට්ටමකට තේරෙනවා. මතක තබා ගත්තාම ඊටත් වඩා හොඳට තේරෙනවා. වචනයෙන් කියන්න පුරුදු වෙනවා නම් සත්‍යයනා කරන්න පුරුදු වෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම තවත් දුරට තේරෙනවා. මෙනෙහි කරනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ චතුරාර්ය සත්‍යක කොටසක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා කියන්නේ ඒක තමයි දුක්ඛාර්ය සත්‍ය. මොකද දුක්ඛාර්ය සත්‍ය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් ත්‍රිලක්ෂණයට යට සංස්කාරවලට ත්‍රිලක්ෂණයට යට සංස්කාර ටික තමයි දුක්ඛාර්ය සත්‍ය කියන්නේ. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා කියන්නේ චතුරාර්ය සත්‍යයටයි දුක්ඛමේ මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා තියෙන <coughs> අර්ථය වැටහෙනවා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා හොඳට වැටහෙනවා. මේ අර්ථයි කාරණායි ඉතාම හොඳින් වැටහීමට තමයි ditthi asupati viddha කියලා කියන්නේ. අත්තතෝච කාරණෝච පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ අන්න පාලියෙන් කියපු හැටේ අර්ථයයි කාරණාවයි ප්‍රඥාවෙන් මනාකොට දකිනවා අර්ථයයි කාරණාවයි ප්‍රඥාවෙන් මනාකොට දැකීම <clears throat> දිට්ඨියා සුප්පටි විද්ධා කියලා හඳුන්වනවා. අන්න බලන්න සුත බුද්ධ වෙන්න අවශ්‍ය දේවල්. චතුරාර්ය සත්‍ය ගැන අහන්න ඕනි බහුල බහුලව. අසන ලද චතුරාර්ය සත්‍ය පිළිබඳ දරා ගන්න මතක තියාගන්න ඕනේ. ඊළඟට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේවල් වචනයෙන් පුරුදු කරන්න ඕනි සත්‍යයනා හිම කරමින් ඊළඟට ඒවා මෙනෙහි කිරීම කරන්නට ඕනි මෙනෙහි කරනකොට මේ චතුරාර්ය සත්‍ය කියන දේ පිළිබඳව අර්ථ වශයෙන් කරුණු වශයෙන් හොඳට වැටහෙන්න ගන්නවා මෙන්න මේ කාරණා පහටම තමයි බුද්ධ ශාසනයේ සුත කියලා කියන්නේ. ඇසීම කියලා කියන්නේ. ඒක බුදුදහම ඉගෙන ගන්න ඕනි ක්‍රමය ඇත්තටම. බුදුදහම ඉගෙන ගන්න ඕනි ක්‍රමය අහන්න ඕනි මතක තියාගන්න ඕනි වචනෙන් කියන්න පුළුවන් වෙන්න ඕනි මෙනෙහි කරන්නට ඕනි මෙනෙහි කරනකොට අර්ථ කරුණු හොඳට වැටහෙන්න ගන්නවා ඉතින් ඒකයි කියවේ සම්බුද්ධා සම්මදඤ්ඤාය. මේ බුදුවරු හතර දෙනා හොඳට අවබෝධ කරගන්නවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හන්දා ඒ අය වෙන ආගම් වලට යන්නේ නැහැ. කණ්ඩ නැති වුණා කියලා කණ්ඩ දෙනවා කියලා ආගමකට යන්නේ. සල්ලි නැති වුණා කියලා සල්ලි දෙනවනේ කියලා වෙන ආගමකට යන්නේ නැහැ. වෙන මොනම හේතුවකටවත් යන්නේ ඇත්තට මිනිසුන් ආගමකට යන්නෙම වෙන මොනවත් නැතුව නෙමෙයි. ධර්මය නැති නිසා. ධර්මය නැති නිසාම තමයි ආගමකට යන්නේ. අපේ උනත් ආගමකට යන්නේකන අවස්ථාන්න කරන්නේ ඔවුන්ට ධර්මය දෙන එක නෙමෙයි. අපි කරන්නේ බටහිර අය කරන එකමයි. බටහිර අය ආගම් වලට ගන්න කණ්ඩ දීලා, සල්ලි දීලා, ගෙවල් දීලා. අපිත් කල්පනා කරන්නේ මේවේ අඩුපාඩුවක් නේ තියෙන්නේ. මේ ටික දුන්නනම් මොවුන් අපේ ආගම තුල රඳවා ගන්න පුළුවනි. පුළුවන්. ඔවුන් ඊට වඩා දෙයක් දෙනකන් අනික් අයට වඩා දෙයක් දෙන්න ගත්තොත් අපිට වඩා දෙයක් සල්ලි තියෙන රටකින් ආධාරයක් හරි අරගෙන අන්න මේ පිරිස <coughs> මේ කත හැරලා ඒකට යනවා. <coughs> ඒ ඔක්කොටම වඩා වටින වුන්ට ධර්මය දෙන්න පුළුවන් නම් ඒක අමාරු වැඩක්. හැබැයි අමාරුවෙන් හරි වෙහෙසලා මහන්සි වෙලා ඔවුන්ගේ ජීවිතය තුළ ධර්මය ඇති කරන්න පුළුවන් නම් <coughs> ඔවුන්ට මොනව නැති වුණත් ආගම තියෙනවා ඒක පාවා දෙන්නේ වෙනස් කිරීමක් කරන්නේ නැහැ ඇත්තටම. ඉතින් කෙසේ නමුත් දැන් අපි බලමු ඊළඟ අවසාන පේලියමේ ගාථාවේ <clears throat> චරන්ති විසමේ සමං මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට තේරුම් ගත්තොත් ඔය කියන හතර දෙනා ඒ බුදවරු හතර දෙනා විසමේ කියලා කියන්නේ විසම වූ ලෝකයෙහි <clears throat> විසම වූ ලෝකය කියන්නේ අටලෝ දහමින් යුක්ත වූ මේ ලෝකයට. අටලෝ දහම අපි කවුරුත් දන්නවනේ. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. අෂ්ටලෝක ධර්ම. මේ අටලෝ දහමෙන් යුක්ත වූ මේ ලෝකයෙහි සමන් චරන්ති. සමන් චරන්ති කියන්නේ කම්පණයටපත් වෙන්නේ නැතුව ජීවත් වෙනවා හැසිරෙනවා බලන්න අපිට ධර්මය තුල ඉන්නවා වගේ හිතුණට අටලෝ දහම අභියස අපි අසරණයි සැපය අභියස උදම් වෙන්න පුළුවන් හැබැයි දුක අභියස අකම්පිත වෙන්න අපිට පුළුවන් කමක් නැහැ ඒ කියන්නේ අපි චතුරාර්ය සත්‍ය සුතමය වශයෙන්වත් අහලවත් හරියට තේරුම් ගත්ත නැති පිරිසක්. ඒ නිසා තමයි ලෙඩක් වුණොත් මානසිකව වැටෙන්නේ. අතක් පයක් කැඩුනොත් ඒක මනසට පීඩාවක් පදයක් වෙන්නේ. කෙනෙක් මැරුණොත් දරා ගන්න බැරි වෙන්නේ. අඩු ගානේ අපේ අහලවත් තේරුම් අරගෙන නෑ ධර්මය. අහලවත් හරියට තේරුම් අරගෙන තිබ්බනම් අපිට විසම ලෝකයෙහි සමව හැසිරෙන්න පුළුවන්. විසම ලෝකයේ කිව්වේ අටලෝ දහමින් යුක්ත ලෝකයේනේ. සමව හැසිරෙනවා කියන්නේ අකම්පිතව හැසිරීමයි. අපි දැන් කැටියෙන් හෝ විමසා බලමු අපි මේ තේරුම් ගත යුතු චතුරාර්ය සත්‍ය කුමක්ද කියන කාරණාව අපි තේරුම් ගත යුතු චතුරාර්ය සත්‍ය තමයි ඇත්තටම මම ඉස්සෙල්ලාමත් කිව්වා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත් වෙන හිත ඇති හිත නැති සංස්කාර. ඒ කියන්නේ ජීවි අජීවි සංස්කාර තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඉතින් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම විමසනවා නම් අපි මේ විමසන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. අනිත්‍ය දුක්ඛ අනාත්ම විමසන්න ඕනි කෙසේද? ඒක බොහෝම ක්‍රමානුකූලව ධර්මයේ තුල කියලා දීලා කියනවා. ඉස්සෙල්ලාම විමසන්න පුරුදු වෙන්න ඕනි අපේ මෙන්න මේ ටික අනිත්‍ය වශයෙන් භාවනාවක් විදිහට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක හොඳට විමසන්න පුරුදු වුණාට පස්සේ ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ඒවා නිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කල්ප විමසන්න පුරුදු වෙනවා භාවනාවක් විදිහට. ඒකත් පුරුදු වුණාට පස්සේ එතනින් එහා තියෙන ඒවා නම් ටිකක් ගැඹුරු නම් තියෙන්නේ. විඥාන හය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥාන හයත් විමසන්න පුරුදුනහම ඊළඟට දේශනා කළ ස්පර්ශහය විමසන්න කියලා. ඔව් චක්කු සම්පස්ස සෝත සම්පස්ස ඝාන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස ස්පර්ශහයත් පුරුදු වෙච්ච කෙනා ඊළඟට විමසන්න ඕනි වේදනාහය ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනා කනේ ස්පර්ශයෙන් හටගන්න වේදනා නාසයේ ස්පර්ශයෙන් හටගන්න වේදනා දිවේ ස්පර්ශයෙන් හටගන්න වේදනා කයේ ස්පර්ශයෙන් හටගන්න වේදනා මනසේ ස්පර්ශයෙන් හටගන්න වේදනා ඉතින් වේදනා හයක් විමසන්න පුරුදු වෙලා ඊළඟට දේශනා කළා නුවණින් විමසන්න ඕනේ කියලා සංඥා සංඥා කියන්නේ හඳුනා ගැනීම රූප සංඥා රූප හඳුන ගැනීම ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හඳුනා ගැනීම. ඒ ටික නුවණින් විමසන්න ඕනි සංඥා හය. සංඥාත් පුරුදුනාට පස්සේ දේශනා කළා චේතනා හය නුවණින් විමසන්න කියලා. චේතනා කිව්වේ සංස්කාර. ඒ කියන්නේ රූප ගැන පහළ වෙන චේතනා, ශබ්ද ගැන පහළවන චේතනා, ගඳ සුවඳ ගැන පහළවෙන චේතනා, රසය ගැන පහළවෙන චේතනා, ස්පර්ශය ගැන පහළවෙන චේතනා, සිතුවිලි ගැන පහළවෙන චේතනා. චේතනා හයෙන් පස්සේ දේශනා කළා තණ්හාය නුවණින් විමසිය යුතුය කියලා. රූප කෙරෙහි යති ආසාව රූප තණ්හා, ශබ්ද කෙරෙහි යති ආසාව ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කෙරෙහි ඇති ආසාව එකක් එකක් ගානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන්නට ඕනේ. ඊළඟට තණ්හා විමසන්න පුරුදු වෙලා ඊළඟට දේශනා කළ විතර්ක හය නුවණින් විමසන් ඉගෙන ගන්න. විතරක කියලා කියන්නේ මේ අරමුණට සිත යොමු වීම. දැන් රූපයක් බලනකොට රූපයට සිත යොමු වෙනවා. රූප විතක්ක. ශබ්දය අහනකොට ශබ්දයට හිත යොමු වෙනවා. ශබ්ද විතක්ක. ඊළඟට ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. විතරක 6. ඊළඟට දේශනා කළා විචාර හය නුවණින් විමසන් ඉගෙන ගන්න ඕනි කියලා. විචාර කියන්නේ අරමුණ තුල හිත හැසිරීමටයි. දැන් රූපයට හිත යොමු වුනහම රූපය තුල හිත හැසිරෙනවා. මේ විතක්ක විචාර කියන දෙකත් අයිති ඔය සංඛාර උපාදානස්කන්ධයට. සිතුවිලිම තමයි. රූපයක් තුල හිත හැසිරෙනවා. හරියට බඹරෙක් රොංගණ්ඩ මලකට යනවා. ඒ මලකට යාම විතර්කය වගේ. ප්‍රොන් ගනිමින් මල තුල හැසිරෙනවා. ප්‍රොන් ගනිමින් මල තුල හැසිරීම විචාරය වගේ. අන්න ඒ වගේ අරමුණට සිත යොමු වෙනවා. අරමුණ තුල හිත හැසිරෙනවා. ඒ විචාර හය විමසන්න ඕනි. රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර කියලා. <coughs> මේවා ටිකක් ගැඹුරුයි. නමුත් මේ 6 6වත් ඉගෙනගෙන විමසන්න ගත්තොත් හොඳට වැටහෙන්න ගන්නවා. ඉස්සෙල්ලා මේවා ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ඒවා මතකේ තියා ගන්න ඕනේ. ඊළඟට සත්‍යයනා කරන්න ඕනේ එකක් ගන්න අනිශ්චය දුක්ඛ අනාත්ම වශයෙන්. ඊළඟට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට මේවැය තියෙන අර්ථ කාරණා හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් විචාරහය නුවණින් විමසුවා කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊළඟට දේශනා කළා පංච උපාදානස්කන්ධය නුවණින් විමසන්න කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය නුවණින් විමසන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට. ඊළඟට තව දේශනා කළා කියනවා බොහෝ දේවල් තවදුරටත් විමසන්න ඕනි ටික ටික එකපාරට නෙමෙයි. ටික ටික තවදුරටත් විමසන්නට ඕනි ධාතු 6. ඒක වේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු 6. ඊළඟට ධාතු 3. ධාතු තුන කිව්වේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන ධාතු තුන. ඊළඟට ධාතු 18 එයා වෙනම ඉගෙන ගන්න ඕනේ අට්ඨාරස ධාතු කියලා. එහෙ ධාතු 18ක් වෙන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒ විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස ගත්තහම <coughs> ධාතු 18ක් වෙනවා. ධාතු 18. ඊළඟට දේශනා කළා ඉන්ද්‍රිය නමින් හඳුන්වන ධර්ම 22ක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම 22. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් විමසන්නට ඕනේ. ඊළඟට දේශනා කළා දෙතිස් කුණප ඔය කේසාලෝමා නකාදන්තා තත්යෝ එහෙම කියලා කියන්නේ දෙතිස් කුණප නුවණින් විමසන්නට ඕනේ. දෙතිස් කුණප නුවණින් විමසලා ඊළඟට දේශනා කළා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තව බලන්න ඕනේ කියලා දස අනුස්සති භාවනා ක්‍රම 10ක්නේ ඒවත් මෙනෙහි කරන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඊළඟට සතර අප්පමඤ්ඤා සතර අප්පමඤ්ඤාකේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවලටයි ඊළඟට දේශනා කළා දස කසින කසින 10 ගැනත් හිත හිතා එකක් එකක් ගානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒවත් හිතන්න ඕනේ ඒවැ අර්ථ තේරුම් අරගෙන ඒවත් හිතන්න ඕනේ. ඊළඟට දේශනා කළ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතන්න කියලා පටිච්ච සමුප්පාදයේ අංග 12ක්. මෙන්න මේ විදිහට 201ක් දෙසය එකක් කාරණාවල් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතුය. මෙන්න මේ ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තමයි දුක්ඛාර්ය සත්‍ය තේරුම් ගන්නවා කියලා අපි කියන්නේ. ඒ ටික මෙනෙහි කළාම අපිට දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ සුත බුද්ධ වෙන්න පුළුවන්. සුත බුද්ධ කියන්නේ අසල අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. මේව අහලා කටපාඩම් කරගත්ත කියලා සුත බුද්ධ වෙන්නේ නෑ. මේව අහලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් විමසලා මේ හොඳට අර්ථ කාරණා වශයෙන් තේරෙන්න ගන්නවා නම් <clears throat> භාවනාව තුළින් තේරෙන්න ගන්නවා නම් අනසුත බුද්ධ දුක්ඛාරය සත්‍ය පිළිබඳව ඊට පස්සේ ඔය කියපු කාරණාවලම හේතුව විමසන්න ඕනි ළඟට <clears throat> ඒවැ හේතු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් <clears throat> ඊළඟට ඒ හේතු නැතිවී ඒ හේතු විමසීමට කියනවා samudaya සත්‍ය කියලා. ඊළඟට හේතු නැතිවීමෙන් ඒ කාරණා නැති වෙනවා කියන එක මෙනෙහි කරනවා. ඒ හේතු නැතිවීමෙන් ඒ කාරණා නැති වෙනවා කියන එක මෙනෙහි කිරීම නිරෝධ සත්‍ය. ඉතින් ඒ නිරෝධය අවබෝධ කරගන්න තියෙන්නෙම මේ කියන ලද සමත විදර්ශනා භාවනා ක්‍රමයෙන්මයි. ඒක මාර්ගාර සත්‍ය. අන්න ඒ විදිහට මෙනෙහි කිරීම තුලින් තමයි සුත බුද්ධ බවට පත් වෙන්නේ. ඉතින් ඒ සුත බුද්ධ බවට පත් වුනොත් මනාකොට අවබෝධ කරගෙන ඔහු අටලෝ දහමින් යුක්ත වූ මේ ලෝකයෙහි අකම්පිතව හැසිරෙන බව සර්වඥයන් වහන්සේ දේශනා කොට වදාලා. දිව්‍ය පුත්‍රයාට සෝහන් සෝහන් මගඵල නිවනින් සැනසීමටත් අනන්ත අප්‍රමාණ දෙවිවරුන්ට මාර්ගඵල අවබෝධයටත් මේ දේශනාව හේතුවක් බවට පත් වුණා. අද ධර්ම දේශනාව මෙපමණයි. මේ උතුම් සද්ධර්ම ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති සාධු සාධු සාධු පින්වත්නි ජීවිත අවබෝධය උදෙසා මක පින්වා දෙමින් ඒ උතුම් වූ ධර්ම දේශනාව පවත්වා වදාළ බියගම කොට්ටුන්න කල්යාණී මාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු